පින්තුනේ කමඨහන වැඩසටහන ඔස්සේ ඔබට භාවනාව සම්බන්ධයෙන් සහ ධර්මයේ පිළිබඳව ඇතිවන ගැටලු පිළිබඳව අවධානයක් යොමු කරලා ඒ දේවල් විසඳා ගැනීමට අපි අවකාශයේ සලසා ගැනීමකුයි සිදු කරනු ලබන්නේ. ඉතින් අද දවසේදීත් අපට ගැටලු රාශියක් යොමු වෙලා තියෙනවා. ඒ අතර මේ පළමු ප්‍රශ්නේ විදිහට අපාවට බාහිරේ විවිධ වර්ණවත් හැඩතලයන් පෙන්වා දීමට සමත් සතර මහා ධාතු වල ඒකරාශී වීම පමණක් පවතී යයි ගැනීම නිවැරදිද එවිට එය භවයක් ලෙස ගැනීමක් නොවේද කියලා ඇත්තටම දැන් බාහිර සතර මහා ධාතු රූපයේහි පැවැත්ම වර්ණ හැඩයන්ගේ පැවැත්ම කියන එක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ සතර මහා ධාතු රූපය හෝ සතර මහා ධාතු රූපයන්ගේ හැඩසතහන් වර්ණසතහන් ආදී දේවල් පිළිබඳව කතා කරන කතා කරන්නේ නැතුව ඒ දේවල් නැහැ සියල්ල මනස පිළිබඳ වූවක් සියල්ල විඥාණය ප්‍රතිබද්ධයි කියලා එහෙම ප්‍රතික්ෂේප කිරීමක් මේ ධර්මයේ තුල නැතිනම් ශාසනය තුල ඇත්තේ නැහැ. කියන්නේ විඥානවාදී පැවැත්මකට යන්නේ නැහැ. විඥාන විඥානවාදය පිළිබඳව, ඒ කියන්නේ සියල්ල මනස පිළිබඳව වූවක් පමණයි කියන එකක් ප්‍රතික්ෂේපිතයි. ඒ වගේම භෞතිකවාදයක් බාහිර මේ ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව කරන කතාවත් බුදු සමය තුළ ප්‍රතික්ෂේපිතයි. මේ දෙකම බුදු සමය තුළ පිළිගැනීමකට ලක්වන අදහස් පිළිගැනීමට ලක්වන මතවාදයක් නෙමෙයි. මේ දෙකම ප්‍රතික්ෂේප වන දේවල්. ඒ කියන්නේ ඒකට හේතුව තමයි බුදුදහම තුළ කතා කරන්නේ හේතුම් පටිච්ච සම්භූතං. නැත්නම් හේතුන්ගේ සමමායෙන් හටගන්න හේතුන්ගේ වැයවීම හේතුන්ගේ Nirodhe නිසා Nirodheට පත්වන දෙයක් විනා වෙනත් බාහිර පවතිනවා හෝ නොපවතිනවාය කියන දේ තර්කණය කිරීමක් නෙමෙයි. හැබැයි බොහෝ සූත්‍ර දේශනාවල අපිට මේ දකින්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ධාතු නානත්වය ආදී පිළිබඳව දේශනා කරන අවස්ථා ධාතු නානත්වය නිසා පසනානත්වයක් වෙනවා. ධාතුනානත්වය නිසා පස්සනානත්වයක් පේනවා කියනකොට මේ සතර මහා ධාතුවේහි නානත්වයක් තියෙන නිසා තමයි ස්පර්ශනානත්වයක් තියෙන්නේ ස්පර්ශනානත්වය නිසා තමයි සංඥා නානත්වයක් තියෙන. මේ ලෝකයට හඳුනා ගැනීම මේ බඳු ආකාරයකට වෙනස් යන විවිධ ස්වરૂපයන්ගෙන් ඒක දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒ ධාතුන්ගේ නානත්වය අපට හඳුනා ගන්නට ධාතුන්ගේ නානත්වය අපට දකින්නට තිබෙන නිසා. සා ධාතු නානත්වය තිබෙන තැනක තමයි අපිට පසනානත්වයක් දකින්න පුළුවන්කම තියෙන. ඒක තාම පැහැදිලිනේ. සතර මහා ධාතුවත් ඒ ධාතුව සහ ඒ ධාතුවේහි නානත්වය කියන දේ රූපයන්ගේ ඒ විදිහේ වෙනස් බවට හේතු වෙන ධාතු නානත්වය කියන එක ප්‍රතික්ෂේපිත වන්නේ නැහැ. ඒක ඒක භවයේ හැටියට දක්වන්නේ නැහැ. ධාතු නානත්වය නිසා තමයි පස්සනානත්වය, පස්සනානත්වය නිසා තමයි සංඥා නානත්වය මේ ආදී ලෙස අපිට ඒ පරයය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ස්පර්ශ සහ ධාතුන්ගේ නානත්වය ගැන කතා කරන තැනදීම අපිට මේ ධර්මයන්ගේ පටිච්ච සමුප්පන්න බවත් ඒ වගේම මේ ධර්මයන්ගේ ස්වාධීන පැවැත්මක් නෙමෙයි කතා කරන්න කියන එකත් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි අපි තේරුම් ගැනීමේදී ඊටාම වැදගත්ම කාරණාව බවට පත්වන්නේ. මෙතනදී අපිට භවය කියන දෙයින් රූපයන්ගේ භවය නැතිනම් රූපයන්ගේ පැවැත්ම කියන දේ අපිට හමු වෙන තැන පිළිබඳව අපි කතා කළොත් විඥාණයට රූපේ නිස්සිත කරගෙන රූපය ඇසුරු වෙන්න පුළුවන්කම තිබුණොත් අන්න එහෙම තැනකදී භවෙහි පැවැත්ම තියනවා කියලා කතා කරන්නට පුළුවන්කම තියෙනවා විඥාණයට රූපය ඇසුරු කරගෙන රූපේ නිස්සිත කරගෙන පවතින්නට පුළුවන්කම තිබුණොත් රූපය කියන එක කිසිම කලෙක ඔබට දැනගැනීමට පුළුවන්කමක් ලැබුණේ නැහැ ස්වාධීනව එහෙනම් රූපයක් ඔබ යම් කිසි විදිහකින් අතීත වූ රූපයක් දැනගත්තා නම් ඒ අතීත වූ රූපද වර්තමානයේ තුල දැනගනු ලබනවා නම් යම් රූපයක් ඒ දැනගනු ලබන්නා වූ දේද අනාගතයේහි දැනගනු ලබන්නේ නම් අනාගතයේහි දැනගනු ලබන්නා වූ දේද ඒ සියල්ල ස්වාධීනව ඔබට දැන ගැනීමට ඇති හැකියාවක් නැහැ රූපයම දැනගන්නවා කියන තැනදී අතීත වර්තමාන අනාගත වූද සෑම අවස්ථාවකදීම මේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තා වූ රූපේම තමයි ඔබට දර්ශන කෘත්‍ය සම්පාදනය කරන දේ බවට පත් වෙන්නේ. එහෙම නැතිනම් ඇහැ රූප චක්කු විඥාන කියන මේ තුන් දෙනාගේ එකතුව නිසා තුන් දෙනාගේ සමவாய නිසා අපිට පෙනෙනවා කියන බව තියෙනවා. එතකොට පෙනීම කියන දේ කිසි කලෙක රූපේ බවට පත් වුණා කියලා ඒක රූපේ වෙත පමණක් පවරා දෙන්නට පුළුවන් කමක් නැත්තේ. පෙනීම කියන දේ ඇහැට පමණක් පවරා දෙන්නට පුළුවන් කමක් නැත්තේ. පෙනීම කියන එක සිතට පමණක් පවරා දෙන්නට පුළුවන් කමක් නැහැ. වෙන්වෙන්ව විභජනයට ලක් කරනකොට අපි කියනවා මේ ධාතුනානත්වය ඒ වගේම පසනානත්වය මේ දේවල් තියෙනවා කියලා. හැබැයි මේ හැම තැනකදීම කතා කරන්නේ මේ හේතුඵල ධර්මයේ පැවැත්මක් විදිහට. ඒ කියන්නේ රූපය වෙනම බාහිර තියනවා, තියෙන රූපය අපි ඇස් දෙකෙන් දකිනවා, හිතින් ඒක දැනගන්නවා කියන එකක් නෙමෙයි. මේ ඔක්කොම ඇහැ රූප චක්කු විඥානාදී මේ ධර්මයන්ගේ සමவாயෙන් අපිට පෙනීම කියලා දෙයක් උපදිනවා. ඒකට පෙනීම කියන එක රූපේවත් පෙනීම කියන එක ඇහැවත් පෙනීම කියන එක සිතවත් නෙමෙයි මේ හේතුන්ගෙන් සකස් වෙන දෙයක්. එතකොට මේ හේතුන්ගේ වැයවීම නිසා හේතුන්ගේ බිඳීමෙන් පේන දේ බිඳීමට ලක් වෙනවා. එහෙනම් ඒ පෙනෙන දේ නැවත දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මේ විදිහට අපිට දැකීම දැකීම මාත්‍රයක් පමණක්ම වන බව පිළිබඳව ඒ යථාභූත ස්වභාවය පිළිබඳව අපිට නුවණක් පවත්වන්නට පුළුවන් මේ විදිහට මේ මෙනෙහි කිරීම ඇතුළත. අන්න එතනට තමයි බුදුරජාණන් වහන්සේලා මේ ස්වභාවය පිළිබඳව විවරණය කළේ. දැන් ධර්මය පැහැදිලි කර ගැනීමේදී අපිට හම්බෙනවා රූපායතනය පිළිබඳව කරන පැහැදිලි කිරීම. චක්කායතනය පිළිබඳව කරන පැහැදිලි කිරීම අපිට මේ රූප විභාගයේදී දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට සතර මහා ධාතුව සහ වර්ණ රූපය පිළිබඳව එතනදී පැහැදිලි කරනවා. සතර මහා ධාතුව සහ වර්ණ රූපය පිළිබඳව කරන පැහැදිලි කිරීම එලෙස කරන්නේ රූපය පිළිබඳ මූලික හැඳින්වීම කරන්නට අවශ්‍ය නිසා. ඒ වගේම මේ රූපායතනය පිළිබඳව දේශනා කරන භාග්‍යතුන් වහන්සේ යම් වෙලාවක යම් බඳු ඇහැකට ඒ රූපය දකින්න පුළුවන්කම තිබුණා නම් දැක්කනම් දකින්න බවක් තියෙනවා නම් අනාගතයට දකින්නවා නම් මෙන්න මේක තමයි රූපායතනය කියලා කියන්නේ. එතකොට මේ විදිහට චක්කු සම්පස්ස වේදනා චේතනා චක්කු විඥාන කියන මේ සියලු අවස්ථාවන් රූපායතනය හැටියට මේ අවස්ථා සමංගී වූ දේ ඒ කියන්නේ මේ මේක බොහොම සරලව අපි තේරුම් ගන්න උත්සාහවත් වුණොත් ඇහැට රූපයක් ගැටෙනවා කියන තැනකදීත් ඒ වගේ මේ රූපය ගැටුනහම එතනට සිත යොමු වීම මත උපදින වේදනාවක් තියෙනවා නම් ඒ වගේම සංඥාවක් තියෙනවා නම් චේතනාවක් තියෙනවා නම් එතන විඥානයක් තියෙනවා නම් ඒ ඔක්කොම තමයි රූපායතනය කියන සංග්‍රහයට ගිහිලා තිනේ. ඒ කියන්නේ මේ තුන්දෙනාගේම ප්‍රතිඵලය. යම් තැනක චක්කු විඥානය ඉපදුනේ නැති වුනොත් ඒකට පැනවීමක් නැහැ. ඒක රූපායතනයේ ලෙස පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. චක්කායතනයේට පතිත නොවන්නා වූ දෙයක් රූපායතනයේ ලෙස පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැහැ. මේ වරදවා ගන්න එපා. මේ කතා කරන්නේ පුද්ගලානුබද්ධව ලෝකේ ගොඩනැගෙන විදිහ මිසක මේ භෞතිකත්වය මත පදනම්ම නෙමෙයි. තමන්ගෙන් පරිබාහිරට ගිහිල්ලා භෞතිකත්වය මත පදනම් කරගෙන අපි රූපය පිළිබඳව කතා කරන්නට ගියොත් එහෙම ඒ ඒ තැන ඉඳලා ඒ න්‍යායාත්මකව ඒ විදිහට පැහැදිලි කරන්න පුළුවන් ක්‍රමයක් නැහැ කියනවා නෙමෙයි. හැබැයි නිවන් මඟට උපකාර පිණිස දේශනා කරන තැනදී අපි ඇති කරගන්නට ඕනේ අවබෝධය යායුතු තැන අවසානයේ බවට පත්වන්නේ අනේ හේතු නිසා මේ දේ ගොඩනගෙන විදිහ සහ හේතු නැති වෙනකොට නැති වෙන විදිහ කියන දේ තුළ මේ ලෝක නිරෝධය සාක්ෂාත් කිරීම. අර රූපය ඇති බවට අපිට හමු වෙනවා නම් බාහිර සතර මහා ධාතු උපාදාය රූපය හෝ බාහිර ඇති බවට හමු වෙනවා නම් ඒ කියන්නේ විඥානයේ ඒ රූපේ නිස්සිත කරගෙන පවතිනවා කියන එකනේ. විඥානයේ රූපේ නිස්සිත කරගෙන පවතිනවා කියලා කියන්නේ කියන්නේ ප්‍රතිසන්දියට හේතු තියනවා කියන එක. පටිච්ච සමුප්පන්නතාවය තේරුම් ගන්නට ඕන මිසක හේතුඵල ධර්මයේ තේරුම් ගන්නට ඕන මිසක හේතු නැතිවීමෙන් ඇතිවෙන Nirodhe තේරුම් ගන්නට ඕන මිසක හේතු ඇතිවෙල්හි හටගෙන හේතු නැතිවීමෙන් නැතිවෙන Nirodhe තේරුම් ගන්නට අවශ්‍යයි මිසක එතනදී එකකට සීමා වෙලා බැලිය යුතු බවක් ඇත්තේ නැහැ. ඒ නිසා එතනදී භවය කියලා අපිට හුදකලා කොට දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. යම් කිසි අවස්ථාවක රූපය පිළිබඳව අපේ සිත අවබෝධ ඥානයකට හසු වෙනවා නම් එතන භවයේ තියෙනවා කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි විඥානයේ අත්දැකීම රූපය මත පිහිටා සිටිනවා කියන තැනකදී අපිට භවයේහි පැවැත්ම ගැන කතා කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ධර්මයේ පිළිබඳව විග්‍රහ කරනකොට මෙන්න මේකයි රූපායතනේ මේ සතර මහා ධාතු උපාදාය රූපයන්ගේ පැවැත්ම මේ නිසයි මේ ඇහැට මේ සතහන් වල පතිත වීම ආදී සිද්ධ වෙන්නේ මේ විදිහට අපිට ඉගෙන ගන්න වෙනවා කතා කරන්න වෙනවා. එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. යම්කිසි විදිහකින් බාහිර රූපය ඇතයි කියලා බාහිර රූපයේ මෙලෙස වූ රූප පවතිනවායයි කියලා අපි බාහිර රූපයේ වෙත හිතේ විඥානයේ අත්දැකීම පතිත කරගෙන බාහිර තියෙන දේවල් වශයෙන් ඇසුරු කරනවා නම් එතන භවයේහි සකස් වීම අනිවාර්යයෙන්ම පවතිනවාමයි. ඒ නිසා ඒක ඒ විදිහට මේ ගැනීම යුතු නැහැ. හැබැයි අර විදිහට ඉගෙන ගැනීම සහ ඒ තුළ අර හේතුඵල ධර්මයේ පිළිබඳව ඇති කරගන්න නුවණ ආහාර සමවාය නිසා රූපේහි පැනවීම වෙන්නේ කොහොමද? ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වන්නේ කොහොමද? ආහාර සමුදයෙන් රූප සමුදය වෙන්නේ කොහොමද? ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වන්නේ කොහොමද කියන අවබෝධය ඇති කර ගැනීම කියන එක තමයි වැදගත් වෙන්නේ එතනදී. ඒකට පුද්ගලානුබද්ධ රූපේ ලෝකයේ ගොඩනගෙන විදිහ පිළිබඳව තමයි අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා භෞතික ලෝකයේ පිළිබඳව එතකොට Tamanටම එතන ඥානනයක් තියෙනවා අවබෝධයක් තියෙන එක ගොඩනගන්නේ කොහොමද සම්මුතිය තුළ කරන ව්‍යවහාර මාත්‍රයන් පිළිබඳව ඔහුට වෙනම දැකීමක් සහ අවබෝධයක් තියෙනවා ඒක මේ පටලවා ගන්න නැතුව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා ඊළඟට ප්‍රශ්නයක් හැටියට යොමු වෙලා තියෙනවා කර්ම හා කෙලෙස් වෙන්කර පැහැදිලි කර දෙන්නට කියලා. කර්ම සහ කෙලෙස් කියනකොට මේ කර්ම කෘත්‍ය කියනකොට කුසල කර්ම අකුසල කර්ම මේ විදිහට කර්ම හඳුන්වනවා. ඒකට ඒවා අපි කියනවා සංස්කාර කියලා. ඊට පස්සේ මේ සංස්කාරය කියන දේත් අපි උපදින්නේ යම්කිසි කර්මයකට පමණක් නෙමෙයි. අපි කර්මයකට පමණක් උපදින්නේ නැහැ. කර්මයකට කෙලස් ටිකක් ඉපදීම නිසා නැතිනම් කෙලස් ඇසුරු වීම නිසා තමයි උපදින්නේ. නිසා කර්ම සහ කෙලස් කියලා කතා කරන තැනකදී අපි කරුණු දෙකක් කතා කරනවා. කුසල හෝ අකුසල සහගත ස්කන්ධයන්ගේ පහළවීම කර්ම හැටියට ගන්න. කුසල හෝ අකුසල සහගත ස්කන්ධයන්ගේ පහළවීම කියන්නේ. එතකොට ඒ පහළ වුණ අවස්ථාවක අපි කයින් වචනයෙන් සිතින් යම් කිසි බඳු ආකාරයක ක්‍රියාකාරීත්වයක් තියෙනවනම් එහි අර චේතනාත්මක ස්වභාවය චේතනා චේතනාව කියන ස්වરૂපය අපි කර්මයේ විදිහට හඳුනා ගන්න ලබනවා. අන්නේ ඒ විදිහට සකස් වෙන කර්මයක් කියන තැනක උපදින ඒ ස්කන්ධ ටිකකට කෙනෙක් තණ්හා කරනවා නම් උපාදාන වශයෙන් අල්ල ගන්නවා නම් පැමිණෙනවා නම් අන්නේ උපාදාන වශයෙන් අල්ලගන්න තණ්හා කරනු ලබන දේට අපි කියනවා කෙලෙසේ කියලා. උපදින්නේ අර කර්මයට කෙලස් ටිකක් එකතු වීම නිසා තමයි කෙනෙක් ප්‍රතිසන්දිය සඳහා පැමිණීම සිද්ධ වෙන්නේ. හුදෙක්ම කර්මයකට පමණක් කෙනෙක් උපදින්නේ නැහැ. කර්මයකට කෙලස් ටිකක් ඉපදීම නිසා තමයි ප්‍රතිසන්දියක් සඳහා යන්නේ. නිසා කර්ම වට්ට සහ කෙලෙස් වට්ට කියලා අපිට දෙකක් හම් වෙනවා. කර්මය සහ කෙලෙස් කියලා. කර්මය කුසල අකුසල වශයෙන් රැස් කරගන්න කායික වාචික සහ මානසික ක්‍රියාකාරකම් එබඳු ස්කන්ධ ධර්ම ටිකක් පවතින තැනක අර තණ්හා උපාදාන වශයෙන් ඇසුරු වෙනකම තමයි කෙලෙස් කෘත්‍ය කියලා කියන්නේ. ඒකත් කුසල්ද අකුසල්ද කියලා ඇහුවොත් අකුසල්. හැබැයි අකුසලයේ වුණාට ඒකේ කෘත්‍ය කෙලෙසේ. කර්මයක් අකුසල් වෙන්න පුළුවන්. හැබැයි අකුසලය එතනදී ආගේ කෘත්‍ය කර්ම කෘත්‍ය. එසා ඒකේ ක්‍රියාකාරීත්වය අනුව තමයි එතන කර්මයේද කෙලෙසේද කියන දේ තීරණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අකුසලය මේ අපිට කොටිම කිව්වත් ගන්න වෙන්නේ ලෝභ තණ්හාව කිව්වත් අකුසලේ. උපාදානය කිව්වත් අකුසලේ. එතකොට කර්මය සහ කෙලෙසේ කියලා බෙදන්නේ කොහොමද ඇහුවොත් ඒකේ කෘත්‍යය එයා කරන වැඩ කොටසෙන් තමයි ඒක නම් කරලා තියෙන්නේ. එයා කරන වැඩ කොටසෙන් තමයි ඒක නම් කරලා තියෙන්නේ. මෙන්න මේ කොටස කරන කල එයා කර්මය කියන දෙයින් හඳුන්වනවා. එයාගේ මේ කර්මය කියන දේ ප්‍රදාන නොකොට මෙබඳු වූ ක්‍රියාකාරකමක් කරන තැනකදී ඒක කෙලෙසේ කියලා හඳුන්වනවා. පුද්ගලයේ වාහනයක් පදවාගෙන යනකොට ඔහු රියදුරෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඔහු ගිහිල්ලා පාසලක ඔහු ඉගන් උගන්වනකොට ඔහු රියද් මේ රියදුරෙක් කියන තැනින් ඒබඳු හැඳින්වීමකට නොව සෝ ගුරුවරයෙක් කියන තැනට යනවා. ඒකට මේ විදිහට ස්කන්ධ ටිකක් එක අවස්ථාවකදී ඒක කර්මය කියලා හඳුන්වලා තිනවා. කර්මය කියලා හැඳින්වෙන්නේ මොකද්ද? ආයේ වේලාවෙදි කරන කාර්ය අනුව අර වාහනය පදවාගෙන යෑම කියන ක්‍රියාව තුලින් ඔහු හඳුන්වනවා රියදුරෙක්. ඒ වගේම ඉගැන්වීම සිද්ධ කරන වෙලාවේදී ඔහු කරන ක්‍රියාව තුලින් හඳුන්වනවා ගුරුවරයෙක්. අන්න ඒ විදිහට තමයි කර්මය සහ කෙලෙස්ය කියන දේ අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. සංහා උපාදාන වශයෙන් යෙදෙන්නේ කෙලෙස් ඒවා කර්ම කියන කෘත්‍ය සම්පාදනය කරන්නේ කර්මය කියලා කියන්නේ කුසල අකුසල වශයෙන් ඒ සිදු කරන අනිත්‍යදි වශයෙන් සිදු කරනු ලබන සංස්කාරයන්ගේ පැවැත්ම සකස් කිරීම භාවිත කිරීම තමයි කර්මය කියලා හඳුන්වන්නේ කර්මයකට තමයි කෙලෙසයක් යෙදෙන්නේ කෙලෙස් සහිතව ඇසුරු කරන්නේ කර්ම අවස්ථාවක් තමයි එතකොට ඒ කර්ම එකක් කෙලෙස් එකක් ඒක කෘත්‍ය මගින් ඒකේ ක්‍රියාකාරීත්වය මගින් තමයි ඒකේ කර්මයේද කෙලෙසේද කියන එක පිළිබඳව අපි වෙන් කරගන්නට වෙන්නේ. ඒ නිසා එහි ක්‍රියාත්මක වීම කෘත්‍ය තුල තමයි කර්ම කෙලස් කියන දේ අපිට වෙන වෙනම පැහැදිලි කරගන්නට සිද්ධ වෙන්නේ. ඒක ස්කන්ධ වශයෙන් පැහැදිලි කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ප්‍රතිසන්දි විපාක හා ප්‍රවෘත්ති විපාක ගෙන දෙන කර්ම වෙන්කර හඳුනාගත හැකිදයි පැහැදිලි කර දෙන්න. ඇත්තට මෙහෙම කර්ම වශයෙන් වෙන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මේවා ප්‍රවෘත්ති විපාක ගැන විද්දෙන දේවල් මේවා ප්‍රතිසන්දි විපාක ගැන විද්දෙන දේවල් කියලා කර්ම වශයෙන් වෙන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ප්‍රවෘත්ති විපාක ගෙනල්ලා දෙන දෙට ධම වේදනීයව විපාක ගැන විද්දෙන්නට සමර්ථ වන කර්ම තියෙනවා. එකෙන් අදහස් කරන්නේ දැන් මේ දන් දෙන එක දෙට ධම වේදනීය විපාක ලැබෙනවා කියන එක නෙමෙයි. මේ මේ බඳු දෙයක් පූජා කළොත් ඒක දෙට ධම වේදනීය විපාක ලැබෙනවා කියන එක නෙමෙයි. එතනදී අර චේතනාව යෙදෙන විදිහ ප්‍රතිග්‍රාහකත්වය මේ දේවල් මුල් කරගෙන උපදින දෙයක්. විත ධම්ම වේදනීය විපාක දීම පිණිස ලැබෙන කර්මය කියන එක. ඒක ප්‍රවෘත්තියෙහිම මේ භවයේහිම විපාක දෙනවා. ඒක කුසල ජවනයන්ගේ යෙදීම අනුව ඊටාම බලවත්ව පළමු ජවනයේ කුසලයේ බලවත්ව යෙදෙන අවස්ථාවන් වලදී ඒ ඒබඳු සිතෙහි විපාක ශක්තිය මේ මේ භවය තුළම ඔහුට ගෙනවිත් දෙන්නට සමර්ථ වෙනවා. එතකොට ප්‍රතිසන්දි වශයෙන් මේ අනිකුත් ජවනයන්ගේ යෙදීම අනුව තීරණය කරන මේවා ප්‍රතිසන්දි වශයෙන් විපාක දෙන දේවල් කියලා. ඒ නිසා තමයි නැවත නැවත කුසල් කරනකොට නැවත නැවත කුසලයේහි අනුයුක්තව වාසය කරනකොට ඒවා මේ භවයේහිම විපාක පිණිස පවතින්නේ. ඒ වගේම නැවත නැවත අකුසල් වලම වාසය කරනකොට ඒ අකුසල්ම විපාක දෙන්න පුළුවන්කම මේ භවයේ හිම වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද අර සිත යෙදීම අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒ හින්දා තමයි නිතර නිතරම කුසල් භාවිත කළ යුත්තේ. නිතර නිතරම කුසලයේ වැඩි යුතු වෙන්නේ ඒ නිසා තමයි. ඉතින් ඒ නිසා කුසල් කියන එක කර්ම වශයෙන් අපි ගත්තාම කුසල අකුසල කියන දෙකම වෙන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ මේක ditta ධම්ම වේදනීයවයි මේ මෙබඳු දෙයක් කළාම මෙහෙම විපාක ලැබෙන්නේ කියලා. ඒක වෙන් කරන්නට පුළුවන්කම තියෙන්නේ අර කුසල අකුසල ජවනයන් උපදිනකොට පළමු දෙවන තෙවන තුන්වන සතරවන ආදී මේ මේ අවස්ථාවන් වල යෙදෙන සිත් තමයි එක්ක දිට්ඨ ධම්ම වේදනීය විපාක දෙනවා එහෙම නැත්නම් ප්‍රතිසන්දියාදී විපාක ගෙනවිත් දෙන්නට සමර්ථ සිත් බවට පත් වෙනවාය කියලා අපිට එහෙම දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ යෙදීම එලෙස සිදුවන දෙයක් මිසක මුලින් කිව්වා වගේ අර අපි කරන දේවල් අනුව කටයුතු අනුව එහෙම තීරණය කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඊළඟට ගැටලුවක් හැටියට යොමු වෙලා තියෙනවා චිත්තජ රූප සහ කර්මජ රූප සෑම සිතකින්ම උපදිනවාද එසේ නැතිනම් ඒවා උපදින සිත් මොනවාද සහ මෙම සිත් දෙකේ ආයුෂ කොපමණද කියලා පැහැදිලි කරලා දෙන්නට කියලා නෑ චිත්තජ රූප සහ කර්මජ රූප උපදවනවා කියන එක හැම හිතකින්ම උපදවන්නේ නැහැ එතකොට චිත්තජ රූප උපදවන සිත් ගත්තාම දැන් අපි භාංග චිත්ත සම්පතිය ගත්තාම සහ ප්‍රතිසන්දි සිත අපි ගත්තොත් එහෙම ඒකෙදි ප්‍රතිසන්දි සිත මුල් කරගෙන ඒ කර්මජ රූප තමයි එතනින් ඒ සිත මුල් කරගෙන උපදින්න පටන් ගන්න. ඒකෙන් කර්මජ රූප උපදිනවා. ඒ වගේම ඒ සිතත් එක්ක සෑම සිතකින්ම උපදවනු ලබන රූප තියෙනවා. ඒ රූපවලට අපි චිත්තජ රූප කියලා කියනවා. ඒ රූපයන්ගේ ඉපදීම කියන එකේදී ප්‍රවෘත්තියෙහි උපදින මේ සිත්වල උපදින දේවල් රූපයන් ඒවා චිත්තජ රූප කියලා කියන්නේ. හැබැයි කර්මජ රූප කියලා කියන්නේ අර ප්‍රතිසන්දියේදී උපදවනු ලබන රූප ඒවා කර්මජ රූප කියලා කියනවා. ඒ වගේම නැවත නැවත චක්කු ප්‍රසාද ආදී රූපයන්ගේ සකස් කිරීම සිද්ධ වෙන්නේ මේ ප්‍රවෘත්ති කර්ම මත නෙමෙයි. කියන්නේ දැන් උපදින මේ කර්මාදී සිත් මත නෙමෙයි ඒ දේවල් උපදින්නේ. ඒවා උපදින්නේ අර ප්‍රතිසන්දිය පැත්තෙන් ගෙන හේතු මුල් කරගෙන තමයි මේ ප්‍රසාද ආදී දේවල් නැවත නැවත පහළ කිරීම සිද්ධ වෙන්නේ. ඒ හින්දා කර්මජ රූපයන්ගේ පහළවීම පිළිබඳව කතා කරනකොට කර්මජ රූපයන්ගේ පහළවීම සිදු කරනු ලබන්නේ මේ භවයේහි මේ වර්තමානයේහි සෑම සිතකින්ම සිදුවන්නක් ලෙස නෙමෙයි. ඒක අර ප්‍රතිසන්දි විඥානය ලබා දෙන විදිහට එබඳු මට්ටමකින් ඇතිවන පවාංග චිත්තසංතතියෙහි පැවැත්මක් තියෙනවා නම් අන්න ඒ මට්ටමක ඉඳලා කර්මජ රූපයන්ගේ පැවැත්මට උපකාර කරන තැනක් තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතනින් මෙහා අනෙකුත් අපිට ගත්තහම මේ සිත් පහල කිරීම වලදී කාමාවචර රූපාවචර අරූපාවචර ආදී සිත් පහල කරනකොට ඒ කුසල සිත් අකුසල සිත් ආදී ලෙස අව්‍යාකෘත ආදී සිත් පහල කරනකොට එබඳු අවස්ථාවල උපදින සිත්වලදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඒ සිත්වලින් උපදවන රූප ඉපදීම සිද්ධ කරනවා ඒ ඒ චිත්තජ රූප විදිහට තමයි ඒ සිතින් උපදවන රූප විදිහට තමයි ඒ රූපයන්ගේ පහළ කිරීම සිද්ධ වෙන්නේ. ඒක මේ ප්‍රවෘත්ති භවයේහි අතීත කර්මයේ පැත්තෙන් ගේන මට්ටමක් නෙමෙයි. මේ වර්තමානයේහි කුසල අකුසල රැස් කරනකොට ඒ බඳු අවස්ථාවල ඒ ඒ සිත්වලින් උපදින මට්ටමේ රූප තමයි එතනදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒවා ඒ සිතින් උපදවන රූප. නිසා කර්මජ රූප උපදවන්නේ සහ චිත්තජ රූප උපදවන අවස්ථා දෙකකදී ඒත් ඒ සෑම සිතකම ආශ්‍රය ගත්තොත් එහෙම ඒක චිත්තක්ෂණයයි, එක මොහොතයි. එක ක්ෂණයයි. ඒ සෑම සිතකම ආශ්‍රය සිතින් රූප උපදවනවා කියන එකේදී ගොඩාක් වෙලා ඒ සිතේ පැවැත්මක් නැහැ. එක ක්ෂණයයි, චිත්තක්ෂණයක් කියලා කියන්නේ හැම හිතකම පොදුවේ ගත්තාම සෑම සිතකම ආයු කාලය ගත්තාම එක ක්ෂණයයි කුඩා ක්ෂණ තුනකට බෙදලා දක්වනවා. එක මොහොතයි ඒක තියෙන්නේ. එක සමාන මොහොතක් තමයි ඒ සෑම සිතකම ආයු කාලය තියෙන්නේ. ඊට පස්සේ නැවත වෙනස් සිතක් උපදිනවා. නැවත වෙනස් සිතක් උපදිනවා. එලෙස සිත රාශියක පහළවීමක් වෙනකොට තමයි අපිට ඒබඳු ක්‍රියාකාරකම් වල රූපයන්ගේ පැවැත්මක්, රූපේහි රූපයන්ගේ වැඩිවීමක් ආදී දේවල් අපිට හඳුනා ගන්නට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. එහෙම නැතිනම් ඒ හැම මොහොතකදීම සිද්ධ වෙන්නේ ඒ රූපයන්ගේ ඒ සිතෙන් අදාළ රූප කොටසක් පමණක් ඉපදවීම. වේගවත් මේ සිත් කෝටි ප්‍රකෝටි ගණනක පහළවීමක් වෙනකොට තමයි අපිට ඒ රූපයන්ගේ සමவாய කියන එක දකින්නට වෙනස්කම් කියන එක දකින්නට පුළුවන්කම හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට නැවත ගැටලුවක් හැටියට යොමු වෙලා තියෙනවා අසඤ්ඤතලයේ උපදින බ්‍රහ්මයන් හට ප්‍රතිසන්දසිතෙන් පසු චුතිසිත දක්වා සිත් පහළ නොවන බව පැවසේ නිරෝධ සමාපත්තියට සමවැදුණු ආර්යයන් වහන්සේටද එම කාලය තුල සිත් පහළ නොවේ මේ දෙදෙනා අතර වෙනසක් පවතිනවාද කියලා ඔව් දැන් අසඤ්ඤතලයේහි ප්‍රතිසන්දිය ගත්ත කෙනෙකුට සංඥාවක් උපදින්නේ නැහැ ඒ නිසා සිත් පහල කිරීමක් වෙන්නේ නැහැ. යම් අවස්ථාවක සිත උපදිනවා නම් උපදින දේට අමතරවම අනතුරුවම ඊළඟට නැවත ඒ ගත්ත අරමුණට අනුව ප්‍රතිසන්දිය සඳහා පැමිණීම සිද්ධ වෙනවා. අසඤ්ඤතලයේ ප්‍රතිසන්දිය ගත්ත කෙනෙකුට. නිරෝධ සමාපත්තියට සංවැදුණු කෙනෙකුට සිත් උපදින්නේ නැහැ. දැන් මේ සිත් නූපදින අවස්ථා දෙක අවස්ථා ටික විතරක් අපි අරගෙන කතා කළොත් ඔව් මේ දෙකේම මේ පුද්ගලයෝ දෙන්නා සමානයි කියන්න පුළුවන්කම තියෙනවා. හැබැයි සමාන අසමානතාවය ගැන කතා කරන්නේ සිත් පහළ නොවන අවස්ථාවේදී නෙමෙයි. ඒ ඒ අවස්ථාව මුල් කරගෙන නෙමෙයි සමාන අසමානතාවය පිළිබඳව කතා කරන්නේ. නිරෝධ සමාපත්තිය ලැබීමත් අසඤ්ඤතලයේහි ප්‍රතිසන්දිය කියන එකත් මුල් කරගෙන තමයි කතා කරන්නේ. අසඤ්ඤතලයට ප්‍රතිසන්දිය සඳහා පැමිණෙන්නේ කෙනෙක් යම්කිසි කර්මයකට විපාකයක් වශයෙන් ඒ කියන්නේ එයා භව භව භවය සකස් කරගෙන තමයි මේ භවයට ඒ જાතියක් ලබන්නේ. භවයට අනුරූපව බහුප්‍රත්‍යයෙන් જાතියක් ලබන්නේ ඒ භවයේහි සකස් කර ගැනීමක් තියෙන නිසා. මෙතනදී Nirodhe ලබන්නේ භව Nirodhe සිද්ධ කළ නිසා. අතනදී අනුසය සහිතයි. මෙතනදී අනුසය රහිතයි. අතනදී නැවත සිත කර්මාදී සිත් උපදින්නට පුළුවන් හේතු ටික එලෙසම තිබියදී තමයි සිත් ඉපදවීම නතර කරලා තියෙන්නේ తాවකාලික සමාපත්තියකින්. මෙතනදී නැවත ප්‍රතිසන්දි සඳහා යන්නට තියෙන හේතු උපදින්නට තියෙන බවම නැති කරලා තියෙනවා. ඒ නිසා අනාගතයේදී සිත ඉපදුනත් නැවත ප්‍රතිසන්දියකට යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අර මේ පුද්ගලයෝ දෙන්නගේ වෙනස ගැන කතා කරන්නේ ඉපදුනාට පස්සේ නෙමෙයි. මේ පුද්ගලයෝ දෙන්නගේ වෙනස්කම පිළිබඳව කතා කරන්නේ එතනට ගිහිල්ලා ඉපදිලා නැතිනම් එතන ඒ කියන්නේ සංයතලේ නම් ඉපදුනාට පස්සේ මේක නන සමාපත්තියට සමවැදුනාට පස්සේ සිත් පහළ නොවන අවස්ථා ටික ගත්තාම අපිට මේ දෙකේ වෙනසක් කියන්න බෑනේ සිත් පහළ වෙන්නේ නැත්නම් සිතක් නැත්නම් එතන කිසිම වෙනසක් අපිට පනවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ සිත් පහළ නොවන කාලය අතරතුර හැබැයි මේ සිත් පහළ නොවීම කියන දේ උපදවගත්තේ කොහොමද කියන එක මත තමයි අපිට මේ දෙන්නගේ වෙනස්කම පිළිබඳව තීරණය කරන්න වෙන්නේ. කෙනෙක් සංඥාව අප්‍රකට කිරීම තුළ එයා සංඥාව කියන දේ ඉවත් කරලා අසඤ්ඤ තලයකට සිත උපදවලා තියෙනවා. සිත පහළවීමක් වෙන්නේ නැහැ. හැබැයි එයාට නැවත සිත උපදවන්නට සහ ප්‍රතිසන්දිය ලබන්නට හේතුව තියෙනවා. ඒකයි සිතක් උපදිනවත් එක්කම එයා ප්‍රතිසන්දියක් ගන්න. සිතේ ඉපදීමත් එක්කම එයා ප්‍රතිසන්දිය ලබනවා. එතකොට අපිට මේක හිස් කරන්න පුළුවන් කමක් නැත්තේ තව උපදින්න හේතු ටික ඒ විදිහටම අනුසය අනුසය හිස් කරලා නැතුව ඒ ටික ඒ විදිහටම තියලා තියෙනවා. නිරෝධ සමාපත්තියට සම්බන්ධින කෙනා එයා අර උපදින්න තියෙන අනුසේවත් කරලා තියෙනවා. ඒ අනුසය දුරු කරලා තමයි එයා ඒ தත්වයටපත් වෙලා තියෙන්නේ. අනුසය සහගත මට්ටමේම කෙලෙසේ සිඳන. ඒ පුද්ගලය දෙන්නගේ නිසා සමවැදීමක් සමවැදීමට පසුව සිත් උපදින අවස්ථාවලත් වෙනස තියෙනවා. අසඤ්ඤතලයේහි කෙනෙකුට උපදිනකොටම එතන සිත උපදිනකොටම ප්‍රතිසන්දිය ඊට අනුතුරුව ලැබෙනවමයි. ඊට අනුතුරුව ප්‍රතිසන්දිය ලැබෙනවම තමයි ගන්න අරමුණට අනුරූපීව. හැබැයි නිරෝධ සමාපත්තියට සම්බන්ධන කෙනාට සිත උපදී උපදිනකොට අර නැවත ඒ සිත අනතුරුවම පහළ වෙන න්‍යායක් තියෙනවා. ඒ කියන්නේ නිරෝධ සමාපත්තියට අනතුරුවම නිර්සඤ්ඤා නාසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තියට සමවැදලා ඊට පස්සේ නිරෝධ සමාපත්තිය නැතිනම් නිරෝධයට සමවදින්න. ඊට පස්සේ නැවත නැගී සිටීමේදී අනාගාමී ඵලසිත හෝ අරිහත් ඵලසිත පහළ වෙනවා. එතකොට මේ අනාගාමී ඵලසිත හෝ අරිහත් ඵලසිත පහළ වෙනවා කියන තැනදී දැන් අර සිතේ පහළ වීම සංඤ්ඤ සත්‍යයට ඒකෙන් චුතිය සිද්ධ වුණා. මෙතනදී ස්තුතිය සිද්ධ වුණේ නැහැ. අර ලබාගත්ත ඵලසිත නැවත පහළ වීම සිද්ධ වෙනවා. ඒතකොට මේ ආකාරයට අපි ගත්තාම ඒ සමාපත්තියට සමවැදීම කියන තැනිනුත් වෙනස්. ඒ වගේම එහි නැගී සිටීම කියන තැනදීත් මේ පුද්ගලයෝ දෙන්නගේ වෙනස තියෙනවා. සිත් පහළ නොවන කල අපිට ඒ පිළිබඳව කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ. නැහැ. ඒ අවස්ථාව පමණක් ග්‍රහණය කරගත්තොත් එහෙම ඒ නිසා මේ දෙන්නගේ වෙනසක් පවතින බව ගැන කතා කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ කතා කරන්න වෙන්නේ සිත් පහළ නොවන අවස්ථාවේ නෙමේ සිත පහළ වන අවස්ථාවේදී තමයි මේ වෙනස සිත් පහළ නොවන අවස්ථාව උපදවා ගැනීම සඳහා යෙදෙන භාවිත කරපු මාර්ගය මොකක්ද කියන එක මත තමයි ඒක තීරණය කරන්න සිද්ධ වෙන්නේ. ඉන්පසු ජීවිත නවක කලාපයේ සහ ජීවිත ඉන්ද්‍රිය අතර වෙනසක් පවතීද කියලා පැහැදිලි කරලා දෙන්නට කියලා ඊළඟ ප්‍රශ්නය යොමු වෙලා තියෙනවා. ජීවිත නවක කලාපය කියලා කියනකොට මේ දැන් අපි දන්නවා රූප කලාප පිළිබඳව ඉගෙන ගැනීමේදී රූප තනි තනිව පවතින්නේ නැහැ රූප හැම වෙලාවකදීම සමவாயන් විදිහට එකතු වුන් විදිහට තමයි පවතින්නේ. ඉතින් වෙන්කොට නොහැකි කිසිම කලෙක වෙන් නොවි පවතින රූප කොටස් ටිකක් තියෙනවා. ඒවලට අපි කියනවා අවිනිභෝගික රූප කියලා. විනිභෝග කරන්නට පුළුවන් කමක් නැත්තේ. වෙන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මොනවාද ඒ රූප? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. මේ රූප 8 සුද්ධාෂ්ටමක රූප කියලාත් අපි හඳුන්වනවා. මේ අටම එකට පවතින එක තැනක विद्यमान වන රූප එක කලාපයක් කියලා කියනවා මේ අටක එකතුවට අපි එක කලාපයක් කියලා කියනවා රූප කලාපයක් කලාපයක් කියලා කියන්නේ තාම සූක්ෂම දෙයක් මේ ඉදිකටු තුඩක ප්‍රමාණයේ ගුණ කෝටි ප්‍රකෝටි ගණනය කරන්න අපිට අපහසු තරම් තාම සූක්ෂම දෙයක් තමයි කලාපයක් කියලා කියන්නේ. මේ කලාපයක පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ කොටස් අටක පැවැත්මක් මේක රූප කලාපයක් තුළ තියෙනවා. ඉතින් මේ රූප කලාප හැම වෙලාවකදී මේ අටක් විතරක් තියෙන කලාප නෙමෙයි මේට වඩා වෙනස් වෙනස් යන කලාප උපදින රූප තියෙනවා. චක්කු දර්ශක කලාප, සෝත දර්ශක කලාප ආදී දර්ශක රූප. ඊට පස්සේ භාව දර්ශක කලාප. මේ විදිහට අපිට කලාප වෙනස් වෙනවා. ඒකාදශක කලාප, තේරසක කලාප විදිහට මේ රූපයන්ගේ කලාප වෙනස් වෙන වෙනස්ව උපදිනවා. සංඛ්‍යාත්මකව එක එක කලාපවල රූප ඇතුළත් වෙන විදිහ අනුව වෙනස් වෙන අවස්ථා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ දැන් මේකේ තියෙනවා ඊට පස්සේ නවක කලාප කියලා. ඒ කියන්නේ මේකේ කොටස් 9ක් උපදිනවා. මොනවාද මේ කොටස් 9 අර අෂ්ටමක රූපයයි කියන අපි එකට කියන අවිනිභෝගිකයි කියලා. අවිනිභෝගික ඒ රූප කලාපයේහි පඨ වියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අටයි. මේ අටට අමතරව මෙතන උපදිනවා ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා. ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ මේ රූපයන්ගේ ආයුෂය නැතිනම් රූපයන්ගේ පැවැත්ම සකස් කරන දේ. ඒ ඒ ජීවිතේන්ද්‍රයේ රූපය මේ රූපයන් අතර කියන අනිකුත් කලාප අතර උපදමින් සහ ඒ රූප කලාපයේ පැවැත්මටද උපකාර කරගනිමින් ඒ රූපය පවත්වන්නේ ජීවිතේන්ද්‍රයේ රූපය නිසා. ජීවිතේන්ද්‍රයේ රූපය මුල් කරගෙන. ඉතින් මේ ජීවිතේන්ද්‍රය අතර වෙනසක් තියනවද කියලා අහුවාම මේ ජීවිතේන්ද්‍රිය නවක කලාපය අතර තියෙන ජීවිතේන්ද්‍රියම තමයි ජීවිතේන්ද්‍රයේ රූපය කියලා කියන්නේ. ඒකම තමයි ජීවිතේන්ද්‍රයේ රූපය කියලා කියන්නේ. ඒකට නමුත් ජීවිතේන්ද්‍රිය රූපය අනිකුත් රූප කලාප සමග මිශ්‍ර වෙමින් සහ ජීවිත නවක කලාපයේ විදිහට වෙනම කලාපයක් විදිහටත් උපදමින් මේ රූපය පුරාම උපදවන නිසා සිතින් නැවත නැවත සිතින් උපදවන නිසා තමයි මේ කයෙහි පැවැත්ම වැඩිම ආදී දේවල් අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. ජීවිතේන්ද්‍රිය රූපයේහි ඒ පැවැත්ම නිසා තමයි අපිට ඒ උපදවන ශක්තිය නිසා උපදවන බව නිසා තමයි අපිට මේ රූපයන්ගේ පැවැත්ම කියන එක දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා ජීවිතේන්ද්‍රිය රූපය කියලා අපි කතා කරන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අර කලාපයක් ඇතුළේ තියෙන ජීවිත නවක කලාපය කියන තැන තියෙන ජීවිතේන්ද්‍රිය රූපය. ඊට පස්සේ අර පොද්දුවේ ගත්තහම සමස්ත චිත්‍රයන් චිත්‍රණයක් තුළ පෙනෙන ජීවිතින්ද්‍රිය කියන එක. රූපයන්ගේ පොදු පැවැත්ම කියන දේ. කියන්නේ දැන් අපිට මම නිතර උපමාවට කියන දැන් ගොයන් ගොයමක් ගත්තහම, කෙතක් ගත්තහම, කුඹුරක් ගත්තහම මේ කුඹුරේ හොඳ කොළ පාටට ගොයම් ගස් තියෙනකොට මේ එක ගොයම් ගහක් ගත්තහම මේ පහය කොළ පහය. එතකොට මේ කොළ පැහැ තියෙනවා මේක එක ගොයම් ගහක පැහැ. අපි ඈතක ඉඳලා බැලුවොත් එහෙම ටිකක් දුරකට වෙලා බැලුවොත් එහෙම අපිට අර කොළපැහැ සමස්තයක් විදිහට පොදු කොළපැහැයක් ලෙස දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මේ ජීවිත නවක කලාපය කියලා කියන්නේ අර එක ගොයන් කොළයක් අරගෙන කොළපාට ගැන කතා කරනවා වගේ. ඒ එක එක ගොයන් ගහේ තියෙන කොළපාට කියන එකේ බලපෑම මත අපි ඈත ඉඳලා බලනකොට පොදු කොළපාටක් දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ ජීවිතේන්ද්‍රයේ රූපය කියලා මේ රූපේ පැවැත්ම කියන එක දිහා බලලත් අපි ජීවිතේන්ද්‍රයේ රූපය කියලා ව්‍යවහාර කරනවා. හැබැයි ඒ එක එක ගොයන් ගහේ කොළපාට නිසා තමයි අර සමස්ත කොළපාට තියෙන්නේ. ඒ වගේ ජීවිත නවක කලාපේ තියෙන ජීවිතේන්ද්‍රයේ රූපේ නිසා තමයි. නැතිනම් මේ ජීවිතේන්ද්‍රයේ රූපේ කියලා කලාපයක තියෙන ජීවිතේන්ද්‍රය නිසා තමයි අර පොදු ජීවිතේන්ද්‍රයේ රූපය කියලා අපිට දෙයක් හඳුනා ගන්නට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් භාව දශකයන්ගේ අපි ඉස්තේන්ද්‍රයේ රූපය කියන එක එක කලාපයක තියෙන ඉස්තේන්ද්‍රයේ රූපයක්. ඒ විදිහට ඉත්ත්‍ින්ද්‍රිය රූප කලාප සමූහයක එකතුවක් තමයි අපිට පොදුවේ ගත්තාම දැర్శණය වෙන්නේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හැටියට අපිට මේ හඳුනා ගන්නට පුළුවන් නිමිති ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකේ ඒකේ පැවැත්ම නිසා ඒ උපදවන රූපයන්ගේ සකස් කිරීම නිසා තමයි අපිට ඒක ඉන්ද්‍රිය කෘත්‍ය නිසා තමයි ඒක හම්බෙලා තියෙන්නේ. ඒ නිසා මේ ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා මේ රූපේ පැවැත්මට බලපාන රූපේ පැවැත්ම හදලා තියෙන දේ තමයි අපිට මෙතනදී හඳුනා ගන්නට සිද්ධ වෙන්නේ. ඒ වගේම ඊළඟ ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා අපේ කයේ ඍතුජ රූප හටගන්නේ බාහිර සීතල උණුසුම මතද අභ්‍යන්තර සීතල උණුසුම මතද කියලා පැහැදිලි කරලා දෙන්නට කියලා අභ්‍යන්තර සහ බාහිර කියන මේ හැමතැනකදීම බෙහෙදයක් නැතුව ඍතුජ රූප උපදිනවා ඒක අභ්‍යන්තරද ඍතුජ රූප ගැන කතා කිරීමේදී අභ්‍යන්තරද බාහිරද කියන කතාවක් මේ රූප සමුත්හානයේදී නැහැ. රූප සමුත්ථානයේදී අභ්‍යන්තරද බාහිරද කියන එකක් ගැන කතා කරන්නේ නැහැ. චිත් කම්මජ චිත්තජ ඍතුජ ආහාරජ කියන දේ ගැන කතා කරන්නේ. එතකොට යම් අවකාශ ධාතුවක් ඇසුරු කරගෙන රූප සකස් වීමේදී ඒ තැනක සකස් වෙන කම්මජ චිත්තජ ඍතුජ ආහාරජ රූපයන්ගේ පැවැත්මක් උපදින්න පුළුවන්කම තියෙනවා. එතකොට එතනින් පරිබාහිර වෙනකොට ඒක කම්මජ රූප මේ නැතුව චිත්තජ රූප නැතුව ඍතුජ රූපයන්ගේ සකස් වීම වෙනම තියෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට රූප ඉපදවීම තමයි ඒකට වෙනස් වෙලා තියෙන්නේ. ඍතුජ රූප කියන දෙයට අභ්‍යන්තරද බාහිරද කියන වෙනසක් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ වෙනම. එසයි ඒ ඔක්කොම එක සමානයි. ඍතුජ රූප කියන එකේ අභ්‍යන්තර සහ බාහිර ભેදයක් අපිට දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ කායිකව ඇති වෙන සීතෝෂ්ණාදී දේවල් තියෙනවා නම් ඒකත් ඍතුජ රූපම තමයි. ඒ කියන්නේ එතන ඍතුජ ප්‍රත්‍යයෙන් උපදින ඍතුව මුල් කරගෙන උපදින රූප තියෙනවා. ඒ ඍතුජ මට්ටමින් උපදින දේවල් නම් ඒවා ඍතුජම තමයි. ඒකේ අභ්‍යන්තරද බාහිරද කියන වෙනස් බවක් අපට දක්වන්නට පුළුවන් කමක් නැත්තේ. සකායිකව ඇති වෙන ඒ දේ ඍතුජ මට්ටමින් වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම අනිකුත් බලපෑමෙන් වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒක පොදුවේ ගන්නට තියෙන දෙයක්. රූප උපදවීම කියන දේ පැත්තෙන් ගත්තාම අපිට යම් අවස්ථාවකදී අපිට චිත්තජ රූප හෝ ඍතුජ රූප වල බලපෑම මත වෙනස් වෙනස්ව උපදින්නට පුළුවන්කම තියෙනවා. ඒකට චිත්තජ රූප උපදිනකොට මේ කය මුල් කරගෙන විතරයි ඒක උපදින්න පුළුවන්කම තියෙන්නේ. ඍතුජ රූප මුල් කරගෙන උපදිනකොට ඒක බාහිරත් උපදිනවා ආධ්‍යාත්මිකවත් උපදිනවා. ඒකට ආධ්‍යාත්මික කය මුල් කරගෙන උපදිනකොටත් ඕන ඍතුජ රූප ඊට අනුරූපව වෙනස් වීම මත වෙන්න පුළුවන්කම තියෙනවා. කායිකව වෙනස් වෙනකොට උණුසුම් සිසිල් බව ඇති වෙන තැනකදී ඒ ඍතුජ රූපය මුල් කරගෙනත් ඒක උපදිනවා. ඒ වගේම චිත්තජ රූපාදී මුල් කරගෙනත් ඒක සිද්ධ වෙනවා. ඒ දෙකම මුල් කරගෙන වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක අපිට හරියටම කියන්න බෑ. මේක මේ අවස්ථාවේදී මේකෙදී මේ චිත්තජ රූප විතරයි වෙනස් වෙන්නේ අනිත් රූප වෙනස් වෙන්නේ නැහැ කියලා. මොකද එකක වෙනස් වීම සිද්ධ වෙනකොට අනිත් රූපයන්ගේ ඉදීමට ඒකේ බලපෑම ඒ ඒ රූප කලාපයන්ගේ තියෙන නිසා අපිට ඒක දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. නමුත් පොදුවේ ගත්තාම මේ කයේ ඍතුජ රූප මේ බාහිර ඍතුජ රූප කියලා ඍතුජ රූප එහෙම බෙදන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. පොදුවේ ඍතුජ රූප ඍතුජ රූපම තමයි. ඊළඟ ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා නිරෝධ සමාපත්තියට සමවැදී සිටින කාලය තුළ සිත හරහා උපදින කර්ම රූප සහ චිත්තද රූප නවතිනවාද කියලා ඔව් එතකොට නිරෝධ සමාපත්තියට සම්බන්ධනකොට සිත් උපදින්නේ නැත්නම් ඒ සිතින් උපදවන්නා වූ ඒ රූපයන්ගේ පහළවීම කියන එක නැති වෙනවා. රූප විතරක් වෙනමම පහළ වෙන්නේ නැහැ චිත්තජ රූප සිත නැතිව. ඒ අදිෂ්ඨානයේ සමග පෙරකල අදිෂ්ඨානයේ සමග ඒ රූප ධර්මයන්ගේ පැවැත්ම වෙනම සිද්ධ වෙනවා. එතකොට ඒ ආහාරජ හෝ ඍතුජ රූපයන්ගේ පැවැත්ම එතනදි සිද්ධ වෙනවා. නමුත් ඒ චිත්තජ රූපයන් මේ අවස්ථාවේදී සිතින් උපදවන රූප ඒ නිරෝධ සමාපත්තියට සංවැදී සිටින කාලය පුරාවට ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සිතෙහි ඉපදීම සිදු නොවන නිසා. ඒ වගේම බ්‍රහ්මයන් තුළ අකුසාසිත පහළ වෙනවා නම් එම අකුසාසිත මොනවාද යන්න සහ එම අකුසාසිත බ්‍රහ්ම ලෝකවල හටගන්නා සිත්වල නොපෙන්වන්නේ ඇයිද කියලා පැහැදිලි කර දෙන්නට කියලා බ්‍රහ්ම ලෝකයේදී උපදින්නට පුළුවන්කම තියෙනවා පටික සිත් උපදින්නට පුළුවන්කම තියෙනවා ඒ වගේම බ්‍රහ්ම ලෝකයේදී ඒ බ්‍රහ්මයන්ට ලෝභ සහගත, ditthi සහගත සිත් උපදින්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ දෝමනස්සේ අකමැත්තක් උපදින අවස්ථා ඇතැම් අවස්ථාවල අපිට සූත්‍රයන්ට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ditthිගත අවස්ථා බාක බ්‍රහ්මයාට වගේ මිත්‍යා දෘෂ්ටීන්ටපත් වුණ අවස්ථාත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒබඳු අකුසල සිත් පහළ වීම තියෙනවා. ඒ අකුසල සිත බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ රූපාවචර සිතක් විදිහට නෙමෙයි. කියන්නේ එතන ඉපදුනත් ඒක කාමාවචර විපාක ගෙනල්ලා දෙන්න පුළුවන් කාමාවචර සිතක්. ඒක ඒ කියන්නේ හැම වෙලාවකදීම සිත බෙදන්නේ ඒ භූමියට අනුයාතව. ඒ කියන්නේ දැන් මේ මනුෂ්‍ය ලෝකයේ ඉපදුණු මිනිස්සේ රූපාවචර කුසල් සිතක් වඩනවා. ඊට පස්සේ ඒක එයා ඒ කුසලයේ මගින් මේ සමාපත්තිය ඒ ධ්‍යානෙ උපදව ගන්නවා. විපාක සිතක් ලබනවා. ඒ කියන්නේ ඒක අර ප්‍රතිසන්දි විපාකයක් ගෙනල්ලා දෙන්න එකට අනුරූපීව ඒකට ප්‍රතිසන්දි විපාකය ගෙනල්ලා දෙන්නට සමර්ථ කර්ම සහ විපාක කියන මට්ටමින් තමයි ඒක කතා කරන්නේ. අකුසලයක් කරලා රූපාවචර බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් නම් අකුසලයක් කරලා රූපාවචර බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් නම් අන්න ඒ අකුසල සිත බ්‍රහ්ම ලෝකේ උපදින්න පුළුවන් සිතක් කියන්න පුළුවන්. හැබැයි එහෙම සිත් නැහැ. අකුසලයක් තුළ උපදින්න පුළුවන්කම තියෙන්නේ කාමාවචර දුගති විපාකයක් විතරමයි ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒක බ්‍රහ්මේකට ඉපදුනත් ඒක කාමාවචර සිතක් කියනවා මිසක ඒක රූපාවචර සිතක් කියන්නේ නැහැ. ඒක කාමාවචර සිතක් කියලාම තමයි සඳහන් කරන්නේ. ඊළඟ ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා දසුත්තර සූත්‍රයේ දක්වන ආනන්තරික චේතෝ සමාධිය සහ ප්‍රථම ද්විතීය තුතිය සහ චතුත්ථ ධාන අතර වෙනස පැහැදිලි කර දෙන්නට කියලා මේ සතර ධාන ලබාගත් ශ්‍රාවකයෙකුට විතරද ආනන්තර චේතෝ සමා ආනන්තරික චේතෝ සමාධිය ලබන්නට පුළුවන් කියලා ආනන්තරික චේතෝ සමාධිය පිළිබඳව දසුත්තර සූත්‍රයේදී පැහැදිලි කරන පැහැදිලි කිරීම දක්වන්නේ විපස්සනා සමාධිය කියන දේ මුල් කරගෙන විපස්සනා සමාධියට අනතුරුව මාර්ගයේහි පහළ වීම තමයි එතනදී ඒ අභිප්‍රේතාර්ථය. නැතිනම් එතනදී සඳහන් කිරීමෙහි බලාපොරොත්තු අර්ථයේ බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ආනන්තරික සමාධිය, චේතෝ සමාධිය කියන දෙයේදී බලාපොරොත්තු වෙන්නේ විපස්සනාවට විපස්සනාවට අනතුරු උපදින මාර්ගඥානය ඉපදීම කියන එක. එතකොට විපස්සනාවට අනතුරු උපදින මාර්ගඥානය කියන දේ යම් කිසි කෙනෙකු බලවත්ව ගිය තීක්ෂණ විපස්සනාව වදලා ඊට පස්සේ සිත් වශයෙන් කතා කරොත් එහෙම එයා පරිකර්ම වශයෙන් ඒ සිත භාවිත කිරීම නිසා උපදින ගෝත්‍ර භූ ආදී සිතට අනතුරුව මාර්ග සිත්වල පහළවීම සිද්ධ වෙනවා. ඒකට අන්න ඒ එබඳු මට්ටමේ ගෝත්‍ර භූ සිත දක්වා තියෙන විපස්සනා සහගත මානසිකාරය කියන දේ තමයි මෙතනදී කතා කරන්නේ. ඊට පස්සේ ආනන්තරිය කියලා කියන්නේ ඒ ගෝත්‍ර භූ සිතට අනතුරුවම මාර්ගසිතෙහි පහළ වීම වෙන අවස්ථාව. ඊට අනතුරුව මාර්ගසිත පහළ වෙනවා. ඒකට අන්නේ අනතුරුව අනන්තර බවක් අතරක් නැතුව ඉපදීම තමයි එතන සමාධියේ ඉපදීම ලෙස අර්ථ ගන්නවන්නේ. එතන එතකොට අර ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය, තෘතිය, චතුත්ථ ධ්‍යානයන්ගේ පහළ වීම නෙමෙයි විපස්සනාවට අනතුරුව මාර්ගයේහි පහළ වීමත් මාර්ගයට අනතුරුව ඵලයන්ගේ පහළවීමක් කියන මෙබඳු අවස්ථාවන් වල උපදින සමාධිය මුල් කරගෙන තමයි මේ ආනන්තරික චේතෝ සමාධි කියන වචනය දසුත්තර සූත්‍රයේදී භාවිත වෙන්නේ. ඒක අර ධ්‍යාන ලබා නොගත්ත කෙනෙකුට උනත් විපස්සනාව තුළ ආනන්තරික චේතෝ සමාධියක් උපදවන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ධ්‍යාන ලබා ගැනීම අනිවාර්යයි කියන එක කියන්නට පුළුවන් කමක් නැත්තේ. ධ්‍යාන ලබා නොගත්ත කෙනෙකුට උනත් මේ ආනන්තරික චේතෝ සමාධිය ලබන්නට උපදවන්නට පුළුවන්කම තිබෙනවා. ඒ හින්දා ඒක මුල් කරගෙන, ඒ ඇසුරු කරගෙන හිත වඩන කෙනෙක්, විදර්ශනාව ඇසුරු කරගෙන වඩන කෙනෙක් ක්‍රමානුකූලව මාර්ගයට පෙර විපස්සනාව භාවිත වීම ඇතුලේ තමයි මාර්ගයටපත් වෙන්නේ මාර්ගයටපත් වෙන කෙනෙක් ඊට අනතුරුව තමයි ඵලයකට පැමිණීම සිද්ධ වෙන්නේ මේ අනතුරුවම ඵල ප්‍රාપ્ત වන බව ඊට අනතුරුවම ඵලයකට පැමිණීම සිද්ධ කරනවා කියන දේ මුල් කරගෙන තමයි මේ ආනන්තරික චේතෝ සමාධි කියන මේ වචනය ධර්මයේ තුල භාවිත වන බව අපට දකින්නට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒක ඒ නිසා ප්‍රථම ත්‍ෘතිය ත්‍ෘතිය ධ්‍යාන චතුත්ථ ධ්‍යාන කියලා කියන්නේ ඒක වෙනම සමත මූලික මාර්ගයක්. ඒකෙදී ඒක රූපාවචර මාර්ගය හැටියට දක්වන්නේ. ඒක විදර්ශනාවට සම්මිශ්‍රණ වෙන්නේ නැහැ. ආනන්තරික චේතෝ සමාධිය කියන තැනදී ඒක විදර්ශනාව මූලික කරගෙන මාර්ගයේ උපදවන අවස්ථා. සමත යානිකයාටත් සමතේ නොවඩා විපස්සනාව පැත්තෙන් යන විපස්සනා යානිකයාටත් පොදුවේ ගත්තාම මේ ආනන්තරික චේතෝ සමාධිය උපදවන්නට ආනන්තරික චේතෝ සමාධිය ලබන්නට පුළුවන්කම තියෙනවා. මේ පුද්ගලයා දෙන්නට මේක ලබා ගන්න පුළුවන්කම තියෙන එක පුද්ගලයෙකුට පමණක් නෙමෙයි. ඒ හින්දා මේක පොදුවේ තමයි අපිට මේ මේ පුද්ගලයන්ට විශේෂ කොට තමයි කතා කරන්න සිද්ධ වෙන්නේ. එම නැතුව අර ධ්‍යාන සහ සම්මිශ්‍රණය කර ගැනීමෙහි අවශ්‍යතාවයක් මෙතනදී ඇත්තේ නැහැ. මෙන්න මේ ආකාරයට අපිට අද දවසේදී මේ තව ගැටලු රාශියක් යොමු වෙලා තියෙනවා. ඒවා ටිකක් දීර්ඝ ලෙස අපිට විස්තර කරන්නට සිද්ධ වෙන ගැටලුව අපි ඉදිරි වැඩසටහන තුළදී යනිකුත් දහම් ගැටලු සඳහා අවශ්‍ය පිළිතුරු ලබා දෙන්නට අපේක්ෂා කරනවා. සිතින් කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්වාගෙන හැමදෙනෙක්ම වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා මේ සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන් මේ වෙලාවේදී අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමට මුතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසල් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන් තුතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්නේ සහ අමල්ක කියන පුතුණුවන් දෙපළටත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා සුබ ජන්මදිනයකටත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ ලබා ගැනීම සඳහා ඒ වගේම අනුරප්පිය සහ අමන්දා යන ඒ පින්වතුන්ගේ පවුලේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පුතණුවන් දෙපළ ඇතුළු ඒ නම් සඳහන් කරන්නට යෙදුණු අනුරප්පිය සාමන්දායන පවුලේ සියලු දෙනාටත් දායකත්වයෙන් කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ පදිංචි රාණි රණතුංග මහත්මිය ප්‍රධාන පින්වත් සෑම සියලු දෙනාටමත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි